දැයි ගෞරවනීය සංඝරත්නයේ අවසරයි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත් යවි බ්‍රහස්පතින්දාවක් සීපත් කරගත්ත වෙලාවක් අපිට නිස්සන්න වනේ ඉහළ ධර්ම දේශනා වාරයක් අපි අදත් පුරුදු පරිදි මාර සංයුත්තේ සූත්‍රයක් ඉදිරිපත් කරන දවසේ ධර්ම දේශනාව ආරම්භ කරන්න බලාපොරොත්තු වෙන්නේ කවුරුත් වගේ tempත් වෙමු සාදුකාරය පවත්වමු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 යේ දුක්ඛමදක්ඛියතෝ නිදානං කාමේසු සෝ ජාන්තු කතං නමෙය්‍ය උපදින් විදිත්වා සංඝෝති ලෝකේ තස්සේව ජන්තු විනයාය සික්ඛති සික්ඛේනති තී අවසරයි ගෞරවනීය සංඝරත්නේ ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි මේ වකවානුවේම දිගටම මාර සංයුත්තයයි ඉදිරියෙන් තියාගන්නේ. ඒකේ ඒ නාඩගමේ නැත්නම් ඒ දෙබ්බසේ ඒ සාකච්ඡාවේ එක පාර්ශවයක් මාර්යා ඉන්න අනික් පාර්ශවයේ ਸਰවචන් වහන්සේ හෝ ਸਰවචන් <coughs> වහන්සේගේ ශ්‍රාවකෙක් හෝ නැත්නම් ශ්‍රාවක පිරිසක් සම්බන්ධ වෙනවා මේකත් ඒ වගේ අවස්ථාවක් සංඝයා වහන්සේලා <clears throat> බොහොම හිත පහදවගෙන බණ භාවනා කටයුතු කරගෙන යනවා. ඉතින් ඒ කරගෙන යන වේලාවක මේ සංඝයා අතරට පැමිණෙනවා වයසක බ්‍රාහ්මණී. එයා අඳුන් දිවි සමක් පොරවගෙන හැම තැනම වැරහැලි වෙලා හුස්ම ගන්නකොටත් සුරුසුරු සුසුරු ගාලා ඇදුම රෝගියෙක් වාගේ එහෙම ඇවිල්ලා මේ දණ්ඩක් අතින් තියාගෙන දිබුල් දණ්ඩක් හැර පිටියේ තියාගෙන ඇවිල්ලා සංඝයා වහන්සේලාට මතක් කරනවා ස්වාමීන් වහන්සේලා තරුණ භද්‍ර යෞවන වයසේ ගත කරන්නේ <clears throat> කලු කෙස්ටි බීජීම පැවිදි වෙලා තියෙනවා ජීවිත ප්‍රථම යාමේ බොහෝ දෙනා කරන කාම ක්‍රීඩාවන් තාම කරලත් නැහැ. ඉතින් එහෙම තියෙද්දී මේ තපස් රැකීම නිසා මේ ජීවිතයේ වර්තමාන වශයෙන් විඳින්න ඕනේ සැප ලබා ගන්නෑ. ඔබ වහන්සේ මේ අනාගතයේ ලැබෙන සැපක් ගැන හිතලා දිව්‍ය ලෝක සැපක් එහෙම නැත්නම් නිර්ආමිෂ සුඛයක් ගැන දැනගෙන හිතාගෙන දුක් විඳිනවා. ඇයි මේ පෙනිපෙනී තියෙන මේ ලෝකේ ඔක්කොම විඳින කාමයේ පිළින් නැත්තේ කියලා. එතකොට මේ සංඝයා වහන්සේලාට තේරෙනවා මේකේ සෞඛ්‍ය සම්පන්න ආගමානුරූප උපදේශයක් නෙවෙයි මේ වයසක ලොක්කා කරන්නේ කියලා ඒගොල්ලෝ කියනවා අපි එහෙම ලැබෙන්න තියෙන සැපක් විශාල සැපක් බලාපොරොත්තුෙන් වර්තමානයේ දුක් විඳිනවා නෙවෙයි අපි ඇත්තටම අකාලිකව වර්තමානෙම සැපක් විඳිනවා ඒ නිසා අපි අනාගත සැපක් වෙනුවෙන් වර්තමානය පාවා දෙන්නේ නැහැ. එහෙම නැත්නම් අපි වර්තමාන මොහොතේ ජීවත් වෙනවා. නැත්නම් අපේ වචනෙන් කියනවා නම් සත්‍ය වඩනවා. ඒ නිසා මේ අනාගතේ ලැබෙන්න පුළුවන් සැපක් වෙනුවෙන් වර්තමානයේ දත්මිටි කනව නෙවෙයි. වර්තමානයේ දුක් විඳිනව නෙවෙයි කියලා. ඉතින් ඒක තාමත්ම අර වගේ තල තුනා ගතියෙන් ඇවිල්ලා උපසිද්ධ දෙන කෙනෙකුට දෙන්න පුළුවන් සාධාරණ උත්තරයක්. ඉතින් ඒක සඳහා ඒ සංඝයා වහන්සේලාට යම් යම් ಗುಣ තියෙන්න ඕනේ. ඒගොල්ලෝ තරුණ වයස්කාර වෙන්න ඕනේ. එහෙම අයට තමයි මේ විදිහේ උපදෙස් දෙන නාකි ලොම්බෝ ඇවිල්ලිවල මේ උපදෙස් දෙන්නේ. හරියට උපදෙස් දෙනවා. මටත් දීලා තියෙනවා. අනේ මේ ජීවිතේ ලබන තියෙන සැපතියෙදී ඇයි මේ දත්මිති කන්නේ? ඇයි මේ තපස් රකින්නේ? ඇයි මේ අපි ජීවිත ගත කරන්නේ? බලන්නකෝ ওই ආයසේ ඉන්න අනික් අය කොච්චර ඒ වගේ සැපේ ජීවත් වෙනවද? ඔයගොල්ලෝ මේ Brahmacharyaක්, අරණ්‍ය ජීවිතයක්, දුෂ්කර ක්‍රියාවක් කරනවා කියලා. ඉතින් ඒකට හරියට උත්තරයක් දී ගන්න බැරි සියලුම දෙනා සිවුරු අරිනවා. හරියට උත්තරයක් දී ගන්න බැරි කට්ටිය <coughs> සිවුරේ ඉඳගෙනත් විඳවනවා. මේක ඉතින් අර සරුවච්චන් වහන්සේ වැඩ ඉන්න කාලෙම දඹදිවම මධ්‍යම දේශේම වෙච්ච එකක් නිසා මේ ස්වාමීන් වහන්සේලාට වික්ත භාවයක් ප්‍රතිබල භාවයක් තිබුණා මේ ඇවිල්ලා මේ උපදෙස් දෙන නාකි ලොම්බෝ මෙලෝ දෙයක් ගන්න නැතුව පුළුවන් තරම් කාමේ විඳලා දැන් දනිෂ්පන නැතුව කොන්දපන නැතුව හැරමිටික ආධාරයෙන් ඇවිල්ලා අර බණ භාවනා කරන අයටත් කියනවා කියන්නේ ඇත්තක් වෙන්න පුළුවන් ලොක්කගේ පැත්තෙන් බලනකොට ඇත්තක් වෙන්න පුළුවන්. බ්‍රාහ්මණයේ පැත්තෙන් බලනකොට ඇත්තක් වෙන්න පුළුවන්. නාකියාගෙන් පැත්තෙන් බලනකොට ඇත්තක් වෙන්න පුළුවන්. මොකද එයා දන්නේ එච්චරනේ. එයා කවදාකවත් මේ නිර්ආමිෂ සුඛයක්, අවේදිත සුඛයක්, භ්‍රමචාරියක්, එකලා වාසයක් දන්නේ නැහැ. එයා ගත කරලා තියෙන්නේම මේ සම්බාධ සහිත පුත්‍ර ධාරාවන් සහිත ඇඳකමයි බුදියාගෙන තියෙන්නේ. සල්ලිමයි හොයලා තියෙන්නේ. කඹුරණකමයි කරලා තියෙන්නේ. කරලා කරලා හැටපිරිලා හොට බිම ඇනිලා අර දකින්නකොට තවත් කවුරු හරි භද්‍ර යවුණයේ මේ වගේ සැපක් වෙනුවෙන් එහෙම නැත්නම් දුක කිවන් කිරීම කෙනෙක් කටයුතු කරනවා කියන එක විශාල අභියෝගයක් මේ නාකි නාකිච්චයන්. ඒගොල්ලෝ ඉතින් හරියට අර්ථෙන් ධර්මෙන් අනුශාසනා කරන්න එනවා. හැබැයි ඉතින් අර කනුක අනුකම්පාවකුත් ඇති මේ මිනිස්සුන්ගේ හිතවල. දන්නේ එච්චරනේ. ඉතින් ඒක නිසා අර වෙනස් මාර්ගයක යන අයට පේන්නේ විප්ලවවාදීන්, රැඩිකල් වාදීන්, එහෙම නැත්නම් ගංගාදිගේ ඉහළට පේන කට්ටිය වගේ. ඉතින් අනුකම්පාවෙන් ඇවිල්ලා කියනවා එක්කෝ ඒ සැප විඳලා බලන්නකෝ. බොරුවත් අපි මේ කරන්නේ කියලා. අපිත් මේ ජයන දරුවෝ ස්වාම පුරුෂෝ තියාගෙන අඹ දරුවන් රකිමින් රස්සාවල් කරමින් ඉගෙනගෙන හරි උසස් තැන් වලටපත් වෙනවා. පත් වෙලා පෙන දාලා හති දාලා මැරලා යනවා. ඒක ඒගොල්ලෝ පෙන්වන්නේ ආදර්ශවත් චරිත විදිය. එහෙම නැත්නම් වැඩි හිටි ඇත්තටම මේ කට්ටිය හිටිය වැඩිකම තියෙන. වැඩි හිටි නෑ. හිටිය වැඩි මේ වෙනකොට. දැන් ඉන්න බැරි කමට කට කහනවට අර බණ භාවනා කරන ළඟටත් ගිහිල්ලා යන්නත් පුළුවන් ඒගොල්ලන්. මොකක් හරි තියෙනවා එහෙම යන්න පෙතක්, යන්න මාවතක් ගිහිල්ලා අර ගොල්ලන්ට උපදෙස් දෙනවා මේ කාලිකය විඳපක්. ඒගොල්ල කායිකය කියලා කියන්නේ කම්සප. ඒගොල්ලන්ගේ කාලිකය කියලා කියන්නේ ඇහ කන දිව නාසය කය පිනවන එක. ඒ පිනවීම සඳහා කරන කතා මනස. ඒකෙන් තමයි අර තරුණ අයට උපදෙස් දෙන්නේ. ඔය නාකියෝ උපදෙස් දෙන්න ගත්තාම මට නම් දෙකොණෙන් hina යනවා මම නාකියෙක් වුණා. මේගොල්ලෝ මේ ඇවිල්ලා මේ අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරන්නේ මේ ඇත්තටම අනුකම්පා වෙන්නේ නැති එක මෝඩ අනුකම්පාවක්. කිසිම ප්‍රඥාවක් නැති තමන්ගේ තරුණ කාලේ ඇති වෙන්න මේ විදිහට බණ භාවනා නොකරපු කෙනෙක් මෙහෙම තමයි උපදෙස් දෙන්නේ. අපි මට මතකයි ගිය පාර ඔය නිවිල් ෆර්නෑන්ඩියුකට ගියේ මම අනාරාජිතව වගේ. දොස්තර මහත්තයා නිතරම කිව්වා අදත් වැඩසටහනක් තියෙනවා ස්වාමීන් කඩු වෙලා නම් ඉන්නේ මෙන්න මේ පාරෙන් පැයක් යන්නේ නැහැ එන්න පුළුවන් නම් එන්නයි කියලා. ඉතින් ඇත්තටම ඒක මම හිතන්නේ කුසල හාමුදුරුවෝ කොහෙත් තමයි අපි ඒකට නියෝජිතෙක් වශයෙන් යවලා තිබුණේ. ඉතින් ඒ ස්වාමීන් වහන්සේ දන්නෙත් නෑ මම ධම්මවිහාරි ස්වාමීන් කතා කරලා කිව්වා අපි පොඩ්ඩක් ගිහිල්ලෙමුද එතන බරපතල වැඩක් යනවා. එතන මේ ගැබ්බර මාවතාවන්ඩ බඩදරු අම්මලාටයි මේ වැඩසටහන කරන්නේ මුළු ඉස්පිරිතාලෙම එනවා. ඔක්කොමල ලොක්කොට කියනවා. සක්මන් මළු හිතා ගන්න බැරි තරම් හදලා තියෙනවා මැද මිදුලේ. ඒ වගේම හැම කොරිඩෝවෙම වගේ ලනුපැදුරු දාලා මෙන්න මේ අතර සක්මන් කරන්න කියලා අපේ භාවනා ශාලාව වගේ හදලා තියෙනවා. ඉතින් මම අදිශි වගේ ගියා. ගිහිල්ලා මම ඉතින් වේදිකාට කඩාවැටි පැන්නා. ඉතින් පැන්නට පස්සේ ඉතින් ඔක්කොටම හරි සන්තෝසයි ඒ කඩකප්පල්කාරී වැඩක් කරත් කරන වෙලාවේදී මම කතා කරලා කිව්වා ඇත්තට මේ අන වැඩේ කරගෙන යන්න මං ආවේ පොඩි <clears throat> උනන්දුවක් ඇති කරගන්න මට සන්තෝෂය පිණිස කියලා බන්ට නාගේ ලොක්කෙක් හිටියා. හරි ලස්සනයි. තාජිත් නිකන් පාන්තිරයක් වගේ. පස්සේ මම කතා කරලා අපි මේ ඉපදිච්ච නැති දරුවන්ටයි මේ වැඩසටහන සැලසුම් කරන්න මේ හිතාන ඉඳ මැරෙන්න ඉන්න නාකියෙක් ඉන්නවා. නාකියා කැමැතිද වේදිකාවට එන්නේ කියලා. වේදිකාට ගොඩ වෙන්න බෑ. පඩිපෙලක් තිබුණේ නැහැ. කෙලින්ම ගිහිල්ලා වාඩි වෙන එක තමයි කරන්න පුළුවන් වෙන්නේ. ඒකට මමත් හිටියා විහාරි ස්වාමීන් වහන්සේත් හිටියා අපේ කුසල ස්වාමීන් වහන්සේත් හිටියා අනිකොල් ඉස්සරහා වේදිකාවේ ශාලාවේ අර ලොක්කා පොඩ්ඩක් හිප්ප තියාගත්තා. කොහේ ඊට පස්සේ මම කව නිකම්ම නිකන් නාකි වෙලා දැන් ඇවිල්ලිවල මේ බඩදරු අම්මලාගේ වැඩසටහනකට එනවා අනේ ඔය වයසේ නාකින්ගේ වග කියලා. <laughs> කියලා නිකන් අන්ධකාරයක් දාලා අවසර මේ කඳුවට පටන් ගන්න කාලේ ඉඳලා මම භාවනා කරේ. බොම් බොම් විවේකීව බොහොම මම ශාන්තව කතා කරා. ඒකලා මට හරියන්නේ නෑ අවසර. හරියන්නේ නෑ පස්සේ හොරණ ඉන්න හාමුදුර කෙනෙක් ළඟට මං ගියා. ඒ ස්වාමීන් වහන්සේ මට ටිකක් විස්තර කිව්වා. මේ දුව තමයි අද එමු කියලා කිව්ව ඉන්න වාඩිලා ඉන්නේ දුව. එයාත් එක්ක තමයි මං ආවේ. ඒ නිසා මම එහෙමම ජීවිතේ නාස්ති කරපු කෙනෙක් නෙවෙයි. ලං කාලේ පිටරන කාලේ භාවනාව. මම කෝ එහෙනම් මම සමාවිල්ලනවා. දැක්ක පළියට නාකියයි කියලා සුදු කොණ්ඩේ තිබුණ පළියට සුදු ඇඳගෙන හිටපු පළියට නිකම්ම නිකන් අවුවට පැවිච්ච නාකියෙක් කියලා තමයි කතා කරේ කියලා. එහෙමම තමයි ඉතින් ආයේ මේ භාවනා කරයි කියලා rahat වෙලා ඉවුව මේවා ලැබලා නැහැ. හැබැයි මට කියන්න යමක් තියෙනවා. මට මේ මම භාවනා කරලා තියෙනවා කියලා. ඊට පස්සේ මම කිව්වා මේ මේ සභාවට මොනවාරි කියන්න දැන් හිටන්න අනිවාර්යෙන් මැරෙනවානේ. දැන් මේ ඉපදෙන්න ඉන්න ළමයෙකුට මේ මැරෙන්න ඉන්න නාකියා මොනවද කියන්න තියෙන්නේ කියලා. එහෙමම ඉතින් කියන්න විශේෂ පණිවිඩයක් මම දන්නේ මට කියන්න පුළුවන් මම ගත කරපු ජීවිතය ආදිම ධාර්මිකයි. පුළුවන් තරම් බණට භාවනාවට යෙදුවා. අද වුණත් මට මෙච්චර වයසයි. ඒ වුණාට මට මේ මගේ වැඩ කරගෙන ඉන්න පුළුවන්. දුවල දරුවෝ මට සලකනවා. කියලා මේ මං කව හොඳ මේ වැඩමුළු සං මේ භාවනා ගන්නන්න හොඳ ගුරුවරයෙක් හොඳ ආදර්ශයක් මං හරි කැමැති අපිත් එක්ක එකතු වෙලා වැඩ කරනවා නම් ඒක නිසා මං ආරාධනා කරනවා එන්නේ කියලා නිසන් වනේ ඇවිල්ලා සුමානක් විතර අපිත් එක්ක ඉන්න ප්‍රශ්නයක් නැහැ කිව්වා මට එන්න පුළුවන් කියලා මං කව මං වාහනයක් දෙනවා එනවනම් මේ ඊයේටදත් හේමන්ත හම්බෙලා හම්බෙලා කියනවා නිතරම කතා කරනවලු දැන් එන්න නිස්සන්න නැවිල ටික කාලයක් භාවනා කරා. ඉතින් එහෙම අයත් ඉන්නවා. අපි අර සම්ම පොදුවේ නාකියයි කියලා මේ වැහිටිය වැඩි කියලා කෑ ගැහුවට ඒ මිනිස්සු ශාසනේ මොකද්ද වැඩ අරගෙන තියෙනවා. ඉතින් එහෙම නාකියෙක් නෙවෙයි මේ ආවේ බ්‍රාහ්මණ වේශයෙන් ආපු අඳුන් දිවිසං පෙරවගෙන හිඹුල් දණ්ඩක් අතේ තියාන සුරුසුරු ගගා හුස්ම ගනිමින් මේ අමාරුවෙන් ඇවිල්ලා තමයි සංඝයාට කියන්නේ මේ ජීවිතේ තියෙන සැප විඳින්න නැතුව මේ අකාලික දෙයක් හොයනවා මේ කාලිකව මේ වෙලාවේ තියෙන මේ සැප විඳින්න නැතුව කියලා. මේකේ අකාලික කියන වචනය බුදුරජාණන් වහන්සේ ධර්මයට යොදලා තියෙනනේ. සුවක්කාතෝ භගවතෝ ධම්මෝ සම්දිට්ඨිකෝ අකාලිකෝ. අකාලිකෝ කියන්නේ කල් නොයව මේ දැන් අපි කියන්නේ සිංහලෙන් අස්පනා පිට කියලා ඉංග්‍රීසියෙන් කියනවා under your very nose කියලා. මෙතනම තියෙන එකක්. ඒක වින්දේ නැත්තම් අපි ජීවිතේ හීනයක් විතරයි. අපි කල්පනා කර කර ඉන්නවා හෙට මොකද්ද කරන්නේ? ඊයේ කරපු දේ කොහොමද? අසබලාට මම මොනවද කරන්නේ? අසවලා මට මොකද කරන්නේ? මම මෙතන හිටියට අසවල් තැන මොකද වෙන්නේ කියලා අපි ඉන්නේම හීන ලෝකෙක. ඒක තමයි ලෝකෙ කියන්නේ. ඒ තමයි පෘ탁 යන කියලා කියන පෘ탁 පෘ탁. හැමදේම ඊය ගැන හෙට ගැන අරය ගැන අතන ගැන කල්පනා කර කර ඉන්නවා එහෙම කෙනෙක් දන්නේත් නැහැ මේ වර්තමාන මොහොතේ මම මැරිලා නැහැ කියලා. එහෙම කෙනෙක් දන්නේත් නැහැ මේ වර්තමාන මොහොතේ මට නිින්ද ගිහලා නැහැ කියලා. එහෙම කෙනෙක් දන්නේත් නැහැ මේ වර්තමාන මොහොතේ සතිය තියෙනවා කියලා. සීමුර්ජා වෙලා නැහැ කියලා. සිහිය තියෙනවායි කිය. ඉතින් කවුරු හරි බුදු කෙනෙක් හරි බුද්ධ ශ්‍රාවකෙක් හරි නැත්නම් සතිපාසලේ කවුරු රැවිලා ඔය අනම්මනම් කල්පනා කරන වෙනකොට මේ වර්තමාන මොහොතට එන්න කිව්වහම ඒගොල්ලන්ට ඒක පේන්නේ අනවශ්‍ය යෝජනාවක් විදිහට වගේ. කරන්න බැරි එකක් විදිහට. එහෙම කරන්න පුළුවන් නම් ඔය කියන තරම් ලේසියෙන් ඇයි මේ මුළු ලෝකයාම අතීතය අනාගතය ජීවත් වෙන්නේ? ඇයි මුළු ලෝකයම අනුන් ගැන කල්පනා කර කර ඉන්නේ? ඇයි මුළු ලෝකෙම ඉන්න තැන පැත්තක තියේදී මට ජපානය යන්න තිබුණා නම් හොඳයි. ඇමරිකාව යන්න තිබුණා නම් හොඳයි. එංගලන්තය යන්න තිබුණා නම් හොඳයි. ඕස්ට්‍රේලියාව යන්න තිබුණා නම් හොඳයි. කැනඩාව යන්න තිබුණා නම් හොඳයි කියලා අපි දිවි ලෝකයක් කියලා බලාපොරොත්තු වෙනවා. ඉතින් ඇයි එහෙම වෙන්නේ? ඉතින් එහෙම වෙනවනේ ඉතින් මං විතරයි ඔක්කොමලා එහෙමනේ. ඉගෙන ගන්නකොටත් අපි යුවනේ බලාපොරොත්තු ඉගෙන ගත්තේ. ඉතින් ඒ නිසා අපි මෙතන නෙවෙයි අතන තමයි හිත. දැන් නෙවෙයි. ඊයේ හිතයි තමයි හිත. මම නෙවෙයි කෙරුමා මට උදව් කරන ආණ්ඩුව තියෙන්න ඕනේ. වැස්ස හරියට වෙලා ඉන්න ඕනේ. മന്ത്രിතුමා මට උදව් කරන්න ඕනේ. මගේ සහතික ටික මම නිසි සුදුසුකම් වලට යොදන්න ඕනේ කියලා මේ කාගේදෝ ලැබෙන දෙයක් බලාපොරොත්තු වෙන්නේ. ඉතින් එහෙව් එකක් තියෙද්දි තරුණෙක් තරුණියක් මේ වර්තමාන මොහොතේ අතපය හොල්ලන්නේ නැතුව ඉන්ද්‍රයන්ුත් වාසා හෙලාගෙන වර්තමාන මොහොතම බලාගෙන බලන් හිටියට ඇද්ද කරලා නෙවෙයි බලාගෙන හිටියොත් ඒක විශාල විප්ලවයක්. ඒක නිහඬ විප්ලවයක් අර කාර්යශූරව කීයකරි හම්බ කරලා රටේ තොටේ නමක් තියාගෙන ගම කරන රාලහාමි බබාහාමි වගේ ඉන්න හදන බයියෝ ඉන්නේ වයසට ගිය පරවල් ඒ ඒ කට්ටියට හරි අභියෝගයක් මේ මනුස්සයා මේ මොකද කරන්නේ කියලා. ඉතින් ඒගොල්ලෝ සමහර වෙලාවට උත්සාහනේ ගිහිල්ලා මේ මානසික රෝහල් වලට දානවා. අපි දරුවා මේ කිසිම නැහැනේ ඔය ඇතුළට හැරිලා ඉන්නේ ඔය ඉබ්බ කට්ට ඇතුළට ගියා වගේ ඉන්නවා. මොකද්ද දන්නේ ඔය වයස්වල අනික් ළමයි එහෙම නෙවෙයිනේ. මේ කොල්ලෝ කෙල්ලෝ ගැන හිතනවා කෙල්ලෝ කොල්ලෝ ගැන හිතනවා හම්බ කරපු නැති දේවල් ගැන හිතනවා නැත්නම් අල්ලපු ගෙදර තියෙන දේක් හොරකම් කරන්න හිතෙනවා සැපයලවන ඉතින් ඒ දේවල් නේ කරන්නේ අතුම් මැරීම කාමීත්‍යචාරය හොරකම් කිරීම බොරු කේලම් හිස් වචන පරිසෝච ඔච්චරනේ තියෙන්නේ ලෝකෙම ඔච්චරයි ඉතින් ඒකේ මේ මිනිස්සයා සතුන් මරන්නෙත් නැහැ අතපය හොල්ලන්නෙත් නැහැ හොරකමක් කරන්නෙත් නැහැ කවුරු හරි දෙන බතක් කාලා හිඟාංගන කාලා පැත්තකට වෙනවා කාමීත්‍යචාරය කරන්නේත් නැහැ. ඇහැ කණෙන්වත් මිත්‍යාචාර වෙන්නේ නැති වෙන්න ඇහත් ඔය පුළුවන් නම් තප්පරයක් වහගෙන ඉන්නවා. චිත්තක්ෂණයක් වහගෙන ඉන්නවා. කනට මොන જાති මිහිරි වදන් ඇහුණත් කුණු දේවල් ඇහුණත් ඇහුන්නේ වගේ ඉන්නවා. නාසය පිනවන්න, දිව පිනවන්න වේලාවකට තින් ඔය බත් ටික කනවා. ඒ දෙවේල වෙනුවට තුන් වේල වෙනකොට දෙවේල දා ගන්නවා. ඒකත් අර යාපනයේ සඳහා විනිසයි. කය යැපීම සඳහා විතරයි මේ තරුණ මදේට ඔදේට V-shape body හදාගන්න. එහෙම නැත්නම් මේ විභූෂණ පාණ්ඩ අංගපසංග පෙන්නඳ ඒ මේකට නෙවෙයි. ඉතින් එහෙම <clears throat> ඊට පස්සේ කය අපිව නිකන් බිම තියාගෙන ඉන්නවා. අපි නිකන් තරු ඇඳලා මාෂල් ආර්ට්ස් පෙන්වන්න යන්නෙත් නැහැ. සංගීත සංදර්ශන පවත්වන්නෙත් නැහැ. ඒවයි මෑත් වෙලා. අපි ඔය නිකන් සුදු පාන්තිරයක් වගේ ඔය එක තැනක වාඩි වෙලා ඉන්නවා. එහෙම නැත්නම් සක්මන් කරනවා. ඉතින් ඒක මේ කෙනා විඳවන විඳවිල්ලක් කියලා තමයි කාමභෝගීන් හිතන්නේ. ඒකට සමහර ආගම් තියෙනවා ඒව හරියට කාමය උද්දීපනය කරනවා. ඒ නැත්තම් සාමාන්‍ය බෞද්ධයාට වගේම බණ භාවනා කරලා එකතෙන් වෙන අයට කුණු කුණු කියලා බයිනෝ. මේ මෙතේ කිසි තේරුමක් නැහැ. මිච්ඡර රස විඳින්න පුළුවන් ලෝකේ ඔය පැත්ත කරලා ගහක් මුලට වාඩි වෙලා එහෙම නැත්නම් වන්දනාවක් කරගෙන පැත්තකටලා ඉන්නවා. ඉතින් මේ මිනිසුන්ට කවදාකවත් ලෝකෙ දියුණු වෙන්න බෑ කියලා ශාප කරනවා. ඇත්ත කතාව. බුරුම රටටවත් ලංකාවටවත් තායිලන්තෙන් ටිකක් වෙනස්. ඒ ප්‍රධාන බෞද්ධ රටවල් කවදාවත් දියුණු වෙන්නේ නැහැ. මොකද ඒගොල්ලෝ එච්චර මාත්‍රේම විශාල වස්තු එකතු කරන්න රට රාජ්‍ය දිනා ගන්න යුද්ධ කරන්න යන්නේ නැහැ. ඔය මොනාරි හම්බෙච්චාම පොඩ්ඩක් කාලා බුද්ධ පූජා ටිකක් තියලා කටයුතු කරන නැත්තම් නැහැ කියනවා. අනික් රටවල එහෙම නෙවෙයිනේ. කොට ගහගෙන දරුවන්ටත් බූදල් ලියලා දීගෙන රට රාජ්‍ය සූරා කාගෙන මිනිස්සුත් හූරා කමින් විශාල ව්‍යාපාරනේ. මේ පෘථක් ස්වභාවය තමයි. ඉතින් මේ දෙක අතර ওই තියෙන විප්ලවය මේ බමුණට විඳින්න බෑ. ඒකයි බමුණ ඇවිල්ලා කියන්නේ මේ ඔයගොල්ලෝ තරුණ වයසේ කාම ක්‍රීඩා කරලත් නැහැ මේ ජීවිතේ ගෙවෙනවා. ඕක වයසට ගියාට පස්සේ මොක කරන්නත් බෑ. ඒක නිසා දැම්ම දැම්ම ඔය පුළුවන් මේ වර්තමාන මොහොතේ රසවින්දනය සමරිසි වින්දනය හරි ස්වයං වින්දනය හරි එහෙම නැත්නම් කාමයේ හෝ නැත්නම් කාම මිත්‍යාචාරය කිසිම ප්‍රශ්නයක් නැහැ. මොකද ඒක තමයි තටු ඇරලා තියෙන්නේ. ඒක දන්නව ඇතිනේ ඉතින් ආයේ මම ඕවා ගැන කියලා දෙන්න බනට මාර සංවිතර දාලා උගන්නන්න දෙයක් නැහැනේ. ආන්න ඒක ගැන කතා කරනකොට බුදුසසුන සඳහන් කරනවා ඒ බමුණෙක් නෙවෙයි ඒ මාරයයි කියලා. පස්සේ බුදුජානනාංශයේ ඒ සංඝයා වහන්සේලාට ඒ කතාව සමාලෝචනය කරනවා එහෙම නැත්නම් කපරාරුවක් ගහලා දෙනවා මේ හදපු විත්‍යයට බුදුජානනාංශයේ සඳහන් කරනවා මේ මේ කාමයාගේ තියෙන මේ ආදීනව ඒ විදිහට දන්නවනේ ඇත්තට මේ කියන්නේ රහත් වෙලා නෙවෙයි මේ කාමයාගේ ආදීනව දුකට නිදාණයේ බව දන්නවා. "යේ දුක්ඛ මදක්ඛි යතෝ නිදාන" මේ අපි අද විඳවන්නේ ඔය වගේ අනවශ්‍ය ප්‍රේමයක් අනවශ්‍ය කාමයක් කරන්න කියලා තමයි. එහෙම නැතුව කවුරක්වත් ඇවිල්ලා අපිට විනයක් කටිනා නෙවෙයි. අපිම කරගත්ත දෙයක් තමයි. අපි හිතන්නේ එහෙම නෙවෙයි. මේ ආණ්ඩුවේ පොඩි දෝෂයක් තියෙනවා. කාලගුණයේ පොඩි දෝෂයක් තියෙනවා. පෘථිවි තලයේ පොඩ්ඩක් රත් වෙලා තියෙනවා. ඒක අපිට කරන්න දෙයක් නැහැ. පරිසරයේ දූෂණ වෙලා තියෙනවා. තිඹමනව කරන්නද ඔන්නේ තියෙන විදිහට බවාගෙන කාලා සූර කාල ජීවිතයන් කියලා කියනවා. නමුත් එයා හිතන්නේ මේ දුකට යහති නිදාන යතෝ නිදානං ඒකට ගැළපෙන අදාළ හේතුව මේ දුකට හේතුව නැත්නම් තෘෂ්ණාව වශයෙන් නෙවෙයි දකින්නේ ඒක අපි දකින්නේ මේ කවුරු හරි අපේ ඔළුවට දාපු කරදරයක් අපිත් කරන්නේ අනුන්ගේ ඔළුවටම කරදර දාන එකමනේ උඹලට දුකට හේතුව මේකයි කියලා අනුන්ට මේ බයිලා උගන්නන එකනේ අපි ඉස්කෝල ඉස්කෝල වල කියලා විෂයන් මාර්ගෙන් කරන්නේ ඒවට මේ මේ පරිේශන කිරුවොත් හරියනවායි කියලා අනාර්ය පරිේශනේ අපේ දරුවන්ට උගන්වන්නේ අපි උගන්වන්නේ අපි ඉගෙනගෙන තියෙන්නේ ඒ කාමයේ පොඩ්ඩක් වෙනස් කරලා ඒ කාමයේ කෙරේ තියෙන ආශාවට තමයි අවිද්‍යාව කියන්නේ කියලා විසුද්ධි මාර්ගයේ ටීකාවේ මම හිතන් ලියලා තියෙනවා. කාමයේ පිළිගන්න ඕනේ අපිට. ඒක මේ පිළිවෙඳ නොදැනීම. ඒකට ආශාවයි. නොදැන කාමයේම යලි ඇලි ගලි ගත කරනන් කැබ්බැයි කියලා කියන ඉවර තමයි. අන්න ඒකට තමයි අවිද්‍යාව කියලා කියන්නේ. ඒත් ඒකට යතෝ නිදානක් නැහැ. ඇති හැටි දන්නේ නැහැ. අපි මේ කරන දේම සාධාරණීකරණය කරගෙන කොයිට වැඩිය හොඳින් කරන්න පුළුවන්. පිළිකා හැදෙන්නේ නැති වෙන්න කරන්න පුළුවන්. පරිසර දූෂණ වෙන්න පුරගන්න පුළුවන්. නමුත් කාමයේ අතාරින්න ඒවා. කොයිට වැඩිය හොඳින් කරන්න කිය කියන්නේ අපි මේ විශේෂඥ උපදෙස් දෙන්නේ. පිටරටින් කට්ටිය ගෙනලා අපි උපදෙස් ලබා ගන්න. නැත්නම් මේ ඇතුළෙමයි කාමේ තියෙන්නේ. කාමයේ තියෙන ආශාවක් තියෙනවා අපිට. ඒ ආශාව නිසා අපි පද වෙනස් කරනවා. අපි අර්ථකතන වෙනස් කරනවා. ඒ කාමය විවිධ විදිහට අර්ථ දෙනවා. උඹට වැරදුනේ උඹ මෙන්න මේක එක්ක පමණ ඉක්මවලා ගියා නැත්නම් ප්‍රමාණට කරලා නැහැ. ඔක හරියට කෙරුවා නම් කාමේ ප්‍රශ්නයක් නැහැ. අපි ඉපදුනේත් අම්මගේ තාත්තේ කාමේ නිසානේ ආයේ. ඕකේ හංගන්න දෙයක් නැහැනේ. අපිට පේනවනේ සත්ත්ව ලෝකේ. ඒ නිසා කාමයට උපමට්ටමක් දානවා. ග්ලොස් ඕවර් එකක් දාන්න. ඒක තමයි විද්‍යාව කියන්නේ. ඉතින් අපි ළඟ හැම කෙනාටම ඒ අවිද්‍යාව සමාකාරෝ පිළිట్లా තියෙනවා. සමන් කරන තකතිරුකම් වලට හේතු කාරණු දක්වනවා. ඒක ඩල් සයිකොලොජි වල රීසනින් කියලා තමයි කියන්නේ. අපි හැම දෙයක්ම කරලා කියන්නේ හේතුවක් තියෙනවා. ලේසියටත් පාසුවටත් දැන දැන වැරදි කරනවා. එහෙම වුණත් නිදහසටත් කියන්න කරුණු තියෙනවා. නැත්තම් හදලා කියනවා නාකියෝ කිව්වොත් නාකිච්චෝ කිව්වොත් ඔයින් එහාට මොකක්වත්ම නැහැ. කරන්නෙම එකම තකතිරුකම්මයි. දැක දැක දන දන මාට හෙළුවෙමයි කරන්නේ. කරලා කරුණාකාරණා කියන්නේ කියම සුප්‍රබුද්ධයිනේ. අපි කියනවා මේ ඉහෙන එකට පැවිච්ච නාකිය කිව්වම අහන්න කියලා. දැන් මේ බුදුහාමුදුරු ගාවට ගෝලියෝ ගාවට ඇවිල්ලා මේ එහෙම නාකිය තමයි මේ කියන්නේ. අඳුන් දිවිසමක් ඇඳගෙන ඒ හැරමිටියක් අතේ තියාන වෙවුල වෙවුල සුරු සුරු කක ඇවිල්ලා කියනවා අනේ ස්වාමීන් වහන්සේලාගේ භද්‍ර යවුවන වයසේ ආල් කාමයේ සැප විඳලත් නැහනේ අනේ මේ ඒ සැපේ පැත්තක තියෙද්දි මේ වර්තමානයේ අකාලිකව ලබන්න පුළුවන් සැප තියාගෙන ඇයි මේ ඉස්සර දිවි ලෝකයට යන්න හදන්නේ ඇයි මේ මේ නිවනක් වගේ දෙයක් හිතන්නේ ඇයි මේ ආධ්‍යාත්මික දෙයක් හිතන්නේ ඇයි මේ දුක් විඳින්නේ කියලා පේන්නේ ඇත්තට මේ නායකයන්ට හොඳ ඥානයක් තියෙනවා වගේ. මොකද තරුණයාගේ තියෙනවනේ තාම ආශාව. තාම තියෙනවනේ ওই ටික කරලා බලන්න. ඉතින් ඒ දෙයට උදව් කරන එක තමයි මේ පාතාල කල්ලි කියලා කියන්නේ. ඒ තරුණයන්ගේ තියෙන ආශාවල් වලට යටි මඩි ගහලා අතේ යටින් උදව් කරනවා. ඒකට ඕන තරම් පාතාල කල්ලි ආය පිටටින් ගෙන්නන්න ඕනේ නැහැ. පට ගන්නකොට පාතාල කල්ලි පිහිටවනකොටම අසල්වැසි රාජ්‍ය වලින් අපිට උදව් ලැබෙනවා. මෙච්චරම. ඒක ඉතින් හැමදාම තියෙන දෙයක්. ඒක ආයේ මේ මේ මම් පාරන හොරු කියන එක බුදුජානනාංශයේ සඳහන් කරනනේ අනිවාර්යයෙන්ම රාජ්‍යයක තිබිය යුත්තක් කියලා. නැත්තම් රාජ්‍යයක් කරන්න බෑ කියලා. ඒ රජයක් ඒකට විරුද්ධ ගියොත් ඒ රජයේ අවසාන කාලය තමයි. මොකද ඒගොල්ලෝ සදාකාලිකයි. පාතාල කල්ලි සදාකාලිකයි. උන් මේ තමන්ගේ ජීවිතේ බල්ලා නෙමෙයි පාතාල කල්ලිය නඩත්තු කරන්නේ ඕනෙම දෙයකට. ආවොත් අත තිබ්බොත් මකරම්. ඒවර හදපු චිත්‍රපටියෙම ජේස් බොන් චිත්‍රපටි හරිම ප්‍රසිද්ධයි. හරියට උපකරණ ආවුද හදාගෙන ඒක කියලා දෙනවා. ඒ කියුවයි චිත්‍රපටියක් එහෙම ආවොත් වෙනවර රීගල් එකට හරි උගක් වෙලාට එන රීගල් එකට තමයි අපි පන්ති කට් කරගෙන ගිහිල්ලා ගැලරි එකට ගිහිල්ලා චිත්‍රපටි බලලා අපි පහුවෙන්ද හැසිරෙන්නේ ඒ චිත්‍රපටි වීරයා වගේ තමයි. ඔක්කොම උපකරණ නැතුව ජේම්ස් බොන්ඩ් තමයි. විසිල් ගාලා බල්ටි දාලා ගහනවා. මේ ගහකට හරි හුලකට හරි ඉතින් ගහගෙන තමයි ඔය සෙල්ලම් කරන්නේ. එව්වට පුදුම සාය එව්ව ඇත්තට මේම මේ එහෙම දේවල් පෙන්වන එක වැරදි කියලා සමාජ තලයේ මේකක් නෑ. වැරද්දක් කියලා පෙන්වන්නේ නෑ මොකද මේ චිත්‍රපටයක් නේ. දැන් ඊට වැඩි එහා ගිය හුඟක් නරක චිත්‍රපටි තියෙනවා. ඒවවත් රජයකට කරන්නත් බෑ කරන්නෙත් නෑ. මොකද මේ මිනිස්සු ඒවත් කිරුවේ නැත්තම් මේ මිනිස්සුන්ට කාමේ නැගලා ආවොත් නාකි විශේ ගෙටත් උසේ. යනවනේ ගෙටත් උඩින් යනවනේ. ඉතින් ඒ නිසා ওই වගේ දෙයක් කරලා ඉන්න එක ලේසි. ඉතින් ඒ නිසා පාතාල කල්ලියට සෑහෙන පාසෑහෙන නිත්‍යානුකූල අයිතියක් ලැබලා දීලා තියෙනවා. මොකද මිනිස්සු තුල තියෙන කාමයේ තියෙන ආශාව නිසා. ඒක අවිද්‍යාව නිසා. අනේ අවිද්‍යාව නැති කරන්න බුදු කෙනෙක් පහළ වෙච්චාම මාරය ඇවිල්ලා බුදුරජාන් වහන්සේටත් කොනිච්චනවා. අනිත් මාර සංයුක්ත එක්ක කෙලින්ම මාරය බුදුරජාන් වහන්සේ ළඟට තමයි එන්නේ. දැන් මෙතන එන්නේ බුද්ධ ශ්‍රාවකයෝ ගාවට අරියට අර සතිය වඩන විපස්සනා කරන මේ වගේ බණත් අහන ධර්ම සාකච්ඡා කරන අය හොඳට හිතියෝ දාගෙන බණ භාවනාවක් කරන යනට මේ ඇවිල්ලා විවිධාකාර ආකාරවලින් අර අහිංසක හිත අර චිත්ත වීර්ය කඩලා දානවා. ඒක දැනක ඔය තිස්සලා අපි සාකච්ඡා කරා මේ වගේ සරුවච්චන් ආශ්‍රේ ධර්මයේ දේශනා කරද්දී සංඝයාගේ පාත්‍ර වේලෙන්න දාලා තියෙද්දි ගොනෙක් ඇවිල්ලා පාත්‍ර වලට අනිනවා. හුඟක් ඒවා මැටි පාත්‍ර. ඒකට ඒක සංඝයා වංශනමක් අනිත් සංඝයා වංශයට කතා කරලා කියනවා අන්න අනේ අපේ පාත්‍ර ටිකට ගොනෙක් අයින්නවා. ඒතර බුදුරජාණන් කියනවා ওই ගොනෙක් නෙවෙයි ඔය මායයා උඹලගේ හිත වික්ෂිප්ත කරන්න ආපු කෙනෙක්. ඒක නිසා අපි බලමු කොන යනපුදාවයි අපි බුදු බණ අහනවා. කියලා මේ පැත්ත හැරෙනකොට ඒ ගුණ තවත් විලෝපන කරනවා. ඉතින් අපිට මැස්සෙක් විදිහට ඒ විදිහට එන්න පුළුවන්. කැස්සක් විදිහට එන්න පුළුවන්. ගුණෙක් විදිහට එන්න පුළුවන්. රිලෙවෙක් විදිහට එන්න පුළුවන්. ඉතින් ආපු ගමන් අපි ඔක්කොම වැඩ දාලා ඒකට පයින්නවනේ. ඉතින් බැන්නට පස්සේ අර බන අවුල් වෙන එක සිද්ධ වෙනවා මොන જાති කරත් ලෝකෙච්චර වෙනස් වෙන්නේ නැහැ. නමුත් මේ ආවේ මායයි කියලා හිතාගන්න ගියාම අපි සමාජලට ඕනෑමට වැඩිය අනවශ්‍ය දේවල් වලටත් මායයි කියලා හිතාගන්න ඉඩ තියෙනවා ඇති. අපිට බෑනේ තෝරගන්න. ඉතින් ඒ නිසා ඒ මාර සංයුත්තේ කරුණු සූත්‍රනිකා සූත්‍ර පිටකයට දැම්මේ උඟ දෙනෙක් භාවනා කරන්න ගියාම කියනවා මේ අපිට මාර කරදර එනවනේ. හොරකම් කරනවට වැඩිය මාරය අපිට කරදර කරනවා දාන දෙන්න ගියාම. ශිල්පද කඩන වෙලාවට වැඩිය කරදර කරනවා ශිල්පද රකින්න ගියාම. ඒ නිසා මේ හොඳ වැඩ කරන්න ගියාම මාරය කරදර කරනවා කියනවා. ඒ කිය නිස්සරණවන්නේ නමත් ගෑවිච්චි පත්‍රේ මේ වාර්තාවක් තිබ්බා අපේ පිරිසක් මගේ නමක් දාලා තිබුණා වැරදිලා මම නෙවෙයි ගියේ හිටපු ලොකු ස්වාමීන් වහන්සේ බලනකොට ආනන්ද මෛත්‍රී ආමතුරු හම්බ වෙලා හරි සුවදෝ සාකච්ඡා කරනවා මට පතයි ඒ ශාංශයට මේ සම්බාහනය කරන කකුලට රෝදයක් කියලා පූජා කළ තිබුණා. හොඳට පඳු ගහලා මහපු කොටන් සිවුරක් පූජා කළ තිබුණා. ඒ වගේ අර දැහැටි දඬු හදලා පූජා කරලා සිවුරන්ස අගය කළ තිබුණා. ඒ සාකච්ඡා කරන ගමන් එක්කෙනෙක් කියලා තිබුණා අනේ ස්වාමීන් වහන්සේ අපි පුළුවන් විදියට මේ බණ භාවනා කරගෙන ඉන්නවා දානය දීගෙන හරියටම ආර කරදර කියලා. ඊට පස්සේ කෝ අනිවාර්යයෙන්ම හොඳ වැඩ කරන්න කිව්වොත් මාන කරදර එනවා කියලා වාක්‍යයක් ඉතුරු කරා. ඒකෙදි කිව්වා දාන කතාවට මායя ඉන්නවා. සිල් රකින්නකට මායя ඉන්නවා. සමාධිය වඩනකට මායя ඉන්නවා. විපස්සනාවට මායෙක් නැහැ කිව්වා. මොකද අපි මේක දැන් කෙලිම මාතෘකාව කතා කරනවානේ. සමතේ වැඩන වර ගාණක් මම ඇසුරු කරලා තියෙනවා. හැමදාම ඔය වගේ කියනවා මට අර මේ මේ গুপ্ত කරදර එනවා. මට මේ මේ දේවල් වෙනවා මට নানা ආකාර විදිහට මම විපස්සනා මාර්ගයකට මාරේ ආපු ගමන් කියන වරෙන් මචං මේ ග්‍රීන් ටී ටිකක් බොන්න වරෙන්කෝ වාඩි වෙන්කෝ කියලා මාරේ වාඩි කරගන්න. මාරයට හක්කුක් නැහැ. අපි ළඟට ආපුවන් පස්සේ අපි ඌත් යාලු කරගන්න. ඉතින් එතෙන්ද යන්න දන්නේ නැත්නම් එයාගේ විපස්සනාවක් නැහැ. එයා හැමදාම එනේන දේවල් වලට චරිචුරු ගගා මායාවක් නෙවෙයි මායාගේ රෙගුලාමේකේ මේ සේවලුත් නෙවෙයි මේ ටෙම්පරරි ගත්ත කට්ටිය. අර හදිස්සියට බඳවගත්ත සේබලු ඉන්නේ. උන් එන්නේ ආපු ගමන් මේගොල්ලෝ අර පුංචි කැස්සටයි පුංචි කිමිස්සටයි කෑ ගහගෙන භාවනා කරන්න බෑ කියලා කියනවා. මුල් කාලේ ඉතින් කාටත් කාටත් ඒ වගේ ටිකක් එනවා. නමුත් අපි දැන් පල්ලෙය වැඩසටහන දැන් අද යන්නේ හතරවෙනි දවසේ වෙනකොට කට්ටියට තේරෙනවා මේ කාටවත් ওই චල්චුරුකකා ඉඳලා වැඩක් නැහැ. ගොඩරන්නේ මිනිහා යාම බේර ගන්නවා. උඹ පුළුවන් තරම් ඔය කරදර ASCII එහෙම නැත්නම් වාහන තියෙන ASCII අප්ප ගන්න නැතුව වාහනේ අරන් ඵලයක්. පාරේ වාහන නතරකම් ඉන්න එපා. එහෙම පුළුවන් ගමේ නගරේ බෑ. ඒ වයිදී වාහන කොච්චරද එහෙම යනවා. වන් වේ තියෙනවත් දිනනවා. දෙපැත්තට නිරුවත් තියෙනවා. හප්ප ගත්තොත් උඹ ගෙවන්න ඕන. අනතුරක් වළක්වා නොගැනීමේ වරදට 35000ක් දඩ. ඊට පස්සේ තමයි නඩුවහන්නේ. ඊට පස්සේ වැරදි කරපේකනයි විඳපේකන දෙන්නටවත් දඩ ගන්නවා. ඉතින් අපි වරද්ද ගන්න නැතුව යන්න. ඒ ඩ්‍රයිවිං වල උගන්වන්නේ නැහැ නේක. ඩ්‍රයිවිං වල උගන්වන්නේ මේ හන්දියක් ආපම වාහනේ නැත කරගන්නේ කොහොමද කියලා. සිග්නල් දාන්නේ කොහොමද කියලා. නමුත් පාරේ දා බට්ටු දාලා පයින් බල්ලෝ, හරක්, ත්‍රිවිලර් කාරයෝ, එහෙම නැත්නම් ටැක්සි ඩ්‍රයිවර්ලා ඒගොල්ලන්ගෙන් බේරෙන එක. එහෙම බැරි නම් සුක්කානමට යන්න එපා. නගරයට වාහනයක් කරන් යන්න එපා. මොකද ඒගොල්ලෝ අපිට උදව් කරන්නේ නැහැ. ඒක දන්න මනුස්සයා වැරද්දක් වුණත් එයාගේ අතේ වැරද්ද තිබ්බත් මට ගාන ගෙවන්න වෙනවා. ලෑස්තිලා තමයි යන්නේ. ඉතින් ඔකට විපස්සනා කියලා කියනවා. ඒකම හිතන දැන්ට ඔය ත්‍රී වීලර් ඩ්‍රයිවර්ලා හොඳටම තියෙනවා. උන්ට ඉඩ නැහැ කවුරුත් දෙන්නේ නැහැ වමිනුත් දානවා දකුණුත් දානවා. ගියා ඇක්සිඩන්ට් වලත් උ ගියා යන. ඌට ආයෙව බල බල ඉන්න වෙලාවක් නැහැ. ඌට තියෙනවා ඒ දැනුම. ඉතින් ඒක නෑ ඔය සුඛෝපභෝගී වාහනයක් කියලා මනුස්සයෙක්. මේක පොඩ්ඩක් හරි ගෑවුනොත් හරි හීරුනොත් හරි එන විශාල පාඩුවනේ. අර ඒකේ වද්දාගෙන තමයි යන්නේ. කරන දෙයක් නෑ. අපි එහෙම කළා තමයි මේ විපස්සනාව රකින්න උත්සාහ කරන්නේ. ඔයගොල්ලෝ හිතන විදිහට මේ පාරේ අපිට විතරක් කියලා තියලා ඉස්සරහින් පස්සෙන් පොලිස් කාර්යෝ දෙන්නෙක් ඇවිල්ලා එස්කෝට් එකක් අපිට හම්බ වෙන්නේ එහෙම බලාපොරොත්තු වෙන දේවල් තමයි ඔය දාන කතාව. අපි යනකොට දෙයියෝ ආවඩාවි සුවඳපැන් ඉසීවි මල් දමාවි පාවඩ දමාවි වටතිරා දාවි අදීවි වියම්බන් දීවි කියලා මේ දාන දෙන කට්ටිය හරියට බලාපොරොත්තු වෙනවා. මොකද ඒගොල්ලෝ අනුන්ට වියම් බඳිනවනේ. ඊට පස්සේ සිල් ලකින්න ගියාම අම්බෝ මම ඉන්න තැන් වල කහින්න බෑ. මට අවශ්‍ය වෙලාවට උණුපැන් ඇල්පැන් ලැබෙන්න ඕනේ. ඇයි අප්පා මම සිල් ලකිනවනේ කියලා. ඊට පස්සේ භාවනා කරන්න ගියොත් එimhe අහල හත් ගමක කාටවත් හයියෙන් දොරක් වහන්න බෑ. කහින්න බෑ. මොකද මේ මිනිහා සිල් භාවනා කරනවානේ. එහෙම කරලා තමයි කවදාද ගුරුවරයෙකුට හම්බෙලා විපස්සනා උගන්වනෝ ටික කරගන්න වෙනවා. කොහොම කරත් කරගන්න වෙනවා. ඔගොල්ලෝ කරලත් තියෙන ඇති වෙන දේ. විපස්සනාට ගියාට පස්සේ ආයසරයක් ආධුනික මනසක් ඇති කරගෙන ඔය ඕන දෙයක් වෙන්න ඉඩ තියෙනවා. කොයි දේ වුණත් සතිය කැඩෙන්නේ නැහැ. ඒක තමයි අපි කමටහන් සුද්ධ කරන නිතරම මතක් කරන්නේ. ඕගොල්ලෝ කිව්වට එහෙම සතිය කැඩෙන එකක් නෙවෙයි. සතිය කියන්නේ කැඩුනයි කියලා එයා කියා ගන්නවා මම කියනවා නෑ කැඩලා නෑ කියලා. එතකොට මාරේ ඇවිල්ලා කරදරත් කරලා ගිහිල්ලා අපි දන්නේ ඌ මහලකට එළ සද්දයක් දාලා මේ ඉඟි පිඟි පාලා ගිහිල්ලා අපි ගණන් ගන්නෑ. දැක්කට මොකද නොදැක්කා වගේ ඉන්නවනේ. ඇහුණාට මොකද නැහැ වගේ ඉන්නවනේ. දැනුණාට මොකද නොදැන්නා වගේ ඉන්නවනේ. දැනුම තිබුණාට ඔහේ මෝඩෙක් වගේ ඉන්නවා. පණ තිබුණාට මලමිණියක් වගේ ඉන්නවා. ඒක බුදුහාමුදුරුවෝ අපිට කියලා දීලා තියෙනවා. ඒක බයපක්ෂකමක් නෙවෙයිනේ. ඒක විපස්සනා. ආන්නේ විපස්සනා කරන කෙනාට මාරය ඇවිල්ලා ගිහිල්ලත් දන්නේ නැහැ. ඔය මොකද්ද සත්‍යයක්නම් ඇහුණ තමයි මං ගණන් ගත්තේ නැහැ. අරය ගණන් ගන්නේ අරය වැඩේ දෙන්නේ අපි ගණන් ගත්තොත් තමයි. හිත කරදර ගත්තොත් මාරය මාරය බවට පත් වෙනවා. හිත කරදර ගත්තේ නැත්නම් ඌ ගෙදර ගිහිල්ලා පිටි පැත්තට ඇරලා දුවලට කතා කරලා කියනවා ගියා බුදුහාමරණ කරදර කරන්න උනේ නෑනේ කරදර උනේ නෑ. ඇයි අපච්චි මේ කනරාට නෑ වැඩේ හරියන්නේ නෑ. මේ බුදුහාමරෝ යන තාලේ බලක් ගන්න බැරි වෙයි. පස්සේ මාර දూరు තුන් දෙනා එළියට බැස්සේ අපච්චිට බැරිදී අපි කරලා දෙන්නම් කියලා. අපිට කොහෙද අපි මාර එන්නේ ඉස්සෙල්ලා මේ පැන්ඩෝල් බීලා ඉවරයි. හදිස්සියවත් හෙම්බිරිසාවක් ආවොත් හදිස්සියවත් ඉහිගක්කමක් ආවොත් කියලා කල්ැතුවම බේත් බීලා ඉවරයි. කල්ැතුම ප්‍රථම දාර පෙට්ටිය ඇති කරලා ඉවරයි. කල්ැතුම ෆැමිලි ડોක්ටර්ට කියලා ඉවරයි. ඉලක්කත් එයිද කියලා. මොහොත හත් ගව්වක් තියේදී අමුඩ ගහන බයි බෞද්ධයෝ. ඒකට තමයි පන්සල්ලා දාන්නේ ඉන්ෂුරන්ස් කොම්පරේෂන් තියාගෙන මරණාධාර සමිති හදාගෙන ඔය ලෑස්ති වෙන්නේ ඒත් මැරලා ඒත් මැරලා යනවා. ඊට පස්සේ ඉතින් අපි අහකඳෝමයි කියන බලන්න ඊ අතන හිටපු මිනිස්සු අද නැහැ. මැරිලා. මොනව කරන්නේ? ඕක දැනගෙන කටයුතු කරන එක නා විපස්සනා කරන කෙනාට එයා දන්න ඔය කොයි සෙල්ලම කරද්දිත් අපිට මැරිලා නැතුව ඉන්න පුළුවන්, නිින්ද ගන්න නැතුව යන්න පුළුවන්, ඉන්න පුළුවන්, සත්‍යම අසත්‍ය වෙන්නේ නැතුව ඉන්න පුළුවන්. ඔය මොන කෝලම තිබ්බත් ඔගොල්ලෝ හිතනවා දෙව නැතුව මේ අවුරුදු 55ක් 60ක් විතර කිට් වෙන්න ඉස්සරණ වනේ මේ රෝසමල් යානාවක් උඩ යනවයි කියලා. නානා ප්‍රකාර ප්‍රශ්න. ඉස්සර අපේ ජීවන පොඩි දුර්ලභමක් අපි අතර කේලම් බස් තිබුණා. අරයට මෙයාට ගතු කේලම් කියනවා. මම හරියට විඳවලා කියනවා. ඒක විඳෙවියේ මම අඩි යටපත් වෙ ඉඳගෙන. මම දැක්කා ඉහළ ඉන්න කට්ටිය මේ කාරණාව දන්නේ නැතුව හරියට විඳවනවා. මේ කියන කතාව ලැහුවාම හුස්ම ගන්නවත් බෑ. දායකයොත් හිට නරක කරගනි. බලන්න අපේ ළමයි අපේ ශිෂ්‍යෝ කරන වැඩ කියලා. ඔක්කොම නිකන් බයි කතා. කේලම් කතා දෙන්න ඉස්සරහට ගෙනලා ඉවරලා මේක මෙයා කෙරුවා කෙරුවා කියලා ඔබ දන්නවද කියලා ඇහුවොත් එක්කුට බඩ යනවා. මොකද උන්ගේ වැඩේම බත් කාලා කයි වාරු කතා කර කර කේලම් කතා කර ඉන්නේ කුටි ගානේ විදිහටම. දැන් මේකේ නෑ. ඊටසර ධර්ම සාකච්ඡාවක් තියන්නෙම නෑ. මොකද තිබ්බොත් බේරන්න බෑ. අභිධර්ම කාර්යය ඇවිල්ලා එහෙම ප්‍රශ්න අහනවා. ව්‍යාකරණ කාර්යය ඇවිල්ලා එහෙම ප්‍රශ්න අහනවා. අපි නිකන් භාවනා කරන්නේ මොකද දන්නේ දැන් අපි දැන් මේ බන්නට පස්සේ ධර්ම සාකච්ඡාවක් තියෙනවා. හෙටත් දෙකක් තියෙනවා ඕමාන් වලටයි කැනඩා වලටයි zoom එකේ කමටහන් සුද්ධ කරනවා අනිද්දා ධර්ම සාකච්ඡා සනාප එකමාරක් ගන්නවා. ඊට පස්සේ අඟහරුවාදා ඉංග්‍රීසියෙන් පැයයි සිංහලෙන් පැයයි. සඳුදා පැයකමාරක් විනය විතර සාකච්ඡා කරනවා. සංඝයා වහන්සේ. ඉතින් කාටවත් ප්‍රශ්නයක් තියෙනවා නම් කියාගන්න බැරි වෙන්න බෑනේ. සුමානයකට අවස්ථා හතරක්වත් හම්බ වෙනවනේ. හැබැයි ඒ තියෙද්දි පොඩ පොඩ ඉතින් කුණු කුණු ටිකක් තියෙනවා. ඒක ඉතින් බලක් ගන්න බෑ. කොච්චර අතු ගෑවත් ඉතින් දූවිලි හිටිනවනේ. ඒ ටික තිබිච්චා. ඒකට බලක් කරන්න බෑ. ඒ නිසා අපි මායя ආවත් මේ වගේ දෛනිකව පැමිණෙන දුක් කරදර දූවිලි කාරච්චලාවත් මේ කරගෙන යනවා. ඒ කරගෙන යන්නේ මොකද? මේ වගේ මායя ස්වરૂපයෙන් මෙන්න වෙලාවලුත් තියෙනවා. විකෘති ස්වරූපෙම තනරේ සර්වඥාන්ත හැරෙනකොට දානවා. සර්වඥාන්සේ දන්නවා මායයා එන්නේ කාමය පිළිබඳ තියෙන ආශාව කියන තෙතමනේට තමයි. වෙන කිසිම තැනක මායя ඉන්නේ නැහැ. කාමේ කාටක් තියෙනවනේ. ඒක තීර්ෂණාටක් තියෙනවා. ගහකොළ වුණත් අවුව තියෙන දිහාට තමයි හැදෙන්නේ. මුල වුණත් ඕජාව තියෙන දිහාට තමයි යන්නේ. ඒක ස්වභාවයි. නැත් ඒකට ආශාවක් ගහේ නැහෙනේ. ස්වභාවයෙන් සිද්ධ වෙනවා. මනුෂ්‍ය සතාට ඒක ෂට ප්‍රඥාවෙන්, කට්ටකමෙන්, වෙට්ට පිත්තලකමෙන් ඒක වහලා මේ නිදහසට කරුණු කිය කියා ගත කරන. ඉතින් ඒක බුදුහාමුදුරන්ට යන්න ඉක්මවන්න බෑ. මොකද බුදුජානනාංශයේ සාර සංඛ්‍ය කල්පලක්ෂය පෙරම්පරලෝය හැම එකක්ම කරලක් තියෙනවා. ඒකට බඳුන් වෙලක් තියෙනවා. නිසා බුදුජානනාංශය ඉස්සර අපිට එහෙම කරන්න බෑ. ඒ වගේම යම් කිසි කෙනෙක් විස්ත නම් ප්‍රතිබල නම් විපස්සනා කරලා තියෙනවා නම් හැරෙනකොට කියන්න පුළුවන් මේ යන්නේ කෙහෙල් ගහ ගන්නද පොල් ගහ ගන්නද කියලා. මොකද අපි නොකරපු වැරද්දක් කාටවත් කරන්න බෑ. ඕන කෙනෙක් කරන වැරද්දක් මම කලින් කරලා තියෙනවා මම දන්නවා. මම ඒක යට ගැහුවොත් ඌ රජ වෙනවා. නෑ නෑ මමත් ඕක කරලා තියෙනවා. ඔබ නිකන් අපිට මේ මේ තුම්පෙට යන පාර කොයි බදෝ කියන්නේ එන්න එපා. ওই බයිලාව අපි කියලා තියෙනවා. අහලා තියෙන නැත්නම් මට කියලා දීපන්කෝ නිකන් බන්ට මාව රවට්ටන්න හදන්නේ නැතුව ඔය කියලා දීපන්කෝ. ඒ විපස්සනාදී කෙලින්ම කතා කරන ස්ත්‍රී පුරුෂ ભેදයක් නැහැ, ගුරු ගෝල වෙනසක් නැහැ, ලොක්ක පුංචා කියලා දෙයක් නැහැ, දායකයද මේ ප්‍රතිග්‍රහකද වෙනසක් නැහැ. සම මට්ටමේ දාන එක තමයි ධර්ම සාකච්ඡා කරනවා කියලා කියන්නේ. ඉතින් ඒ නිසා බුදුජානක කියනවා යෝ දුක්ඛ මදක්ඛී අතෝ නිදානං මේ දුක ඇති හැටියට දකින්න මේ කාමයේ ඕනේ ඒකට ආශාව තියාගෙන අනේ නෑ මම හරීම නික්ලේශී නිකාමි කට්ටි කියාගන්නේ අපේ උපාසකම්මල එහෙම උපාසක මහතුරු එහෙම පන්සල්ට ගියාම ගත කරන්නේ රාත් වෙලාව ගෙන ගත කරන්නේ නෑ අපි කියන අපිට අපි භාවනා කරනවා අරන්නේ ඉන්නේ අපිට කාමේ තියෙනවා ඒක ඇති ප්‍රශ්නයක් නෑ හැබැයි මේ උඹ ඉස්සරහා ඒකට නිකන් ආලවට්ටම් දාලා කාමයට තනවා වඩන්න ආලවට්ටම් කරන්න අපි යන්නේ උඹත් එකමයි කරන්නේ මාත් එකමයි කරන්නේ අපි මේ කරන්නේ කාමයට ආලවට්ටම් දාන එකේ ඒකට තමයි අවිද්‍යාව කියන්නේ කාමයේ කෙරෙහි ඇති ආශාව අවිද්‍යාව ස්වરૂපයෙන් පෙනී සිටී දෙයට ඒ සමීකරණේ දාලා බලන්න සමහර තැන්වල වර්ධ්‍ය වෙ උංගක් කළාට හරියනවා ඒ නිසා කාමේසු සෝජන්තු කතං නමීය. ඒ නිසා ඒ මනස මීට පස්සේ කොහොමනම් කාමයට නැමෙයිද? දැන් නැමෙනකොට දන්නවා. මේ මගේ චපලකමට ඔන්න මේ පැත්තට ඇදලා ගියා. ඒ කියන්නේ අබ්බැහියට ගියා. තරක පුරුද්දට ගියා. හැබැයි දන්නවා එයා. ඒ නෑ මම ළඟ එහෙම වැරදි පුරුදු නෑ. මම නිකන් සාන්ත දාන්ත තීන්ත කූඩු කතාවක් නෑ. එයාට ඒක හෙලි නොකර ඉන්න බෑ. මේකයි සෝවන් වෙච්ච කෙනෙකුට තියෙන ස්වභාවයේ එයාගේ මේ මේ ලොකු කුඩා අකුසල කර්ම කරාට වහන්න බෑ. ඒක රතන සූත්‍රයේ බුදුදහමේ ගාතාවකින් කියනවා වැරද්දක් කරාට වහන්න බෑ. හෙලි කරනවා. කුරුවර ගාවට ගිහිල්ලා කියනවා මට මෙහෙම වුණා. මම ඇත්තටම වළක්වා ගන්න තමයි හිටියේ. නමුත් මල පැන්නා. එහෙනම් තමයි යන්තම් අද්දරට යනකම් ගිහිල්ලා හොන්තටම හති කොන ගාගත්ත වැරද්ද කිරුවේ නෑ. ඒ නැත්නම් දැන් වෙකිරීගෙන යනකොට තේරෙනවා. ඉතින් අන්නේ වැරද්ද හෙලි කරන තැන තමයි සාකච්ඡාව කියන්නේ. ඒ තමයි කමඨාන් සුද්ධ කරනවා කියන්නේ. අපි අද ඉන්නේ ඒ වේදිකාවේ. තාමත් එක එකනාගාව හංගගත්ත දේවල් ඇති. ඒක වළක්වන්න බෑ. පු탁ජන භාවයේ තියෙනකන් තියෙන නමුත් අපිට තේරෙනවා නම් ඊට වැඩිය බය නැතුව මට පිරිසට කතා කරන්න පුළුවන්. ඊට වැඩිය බය නැතුව මට පිරිසත් එක්ක සාකච්ඡාවට සම්බන්ධ වෙන්න පුළුවන්. නැත්නම් කැඳවීමක් කරොත් මම පස්ස ගහන්නේ මම නම් කැඳවන්න යන්නේ ආන්නේම ගතියකට ආවනම් ඔන්න ඒකට අපි කියනවා අපි ඉදිරියට යනවා අපි විපස්සනා කරනවා ඉතින් ආ ඊට පස්සේ මේ මේ සමූහයත් එක්ක යනකොට කාමයට ඇදෙනව අඩුයි ගැන්ගස්ටර්ස් වගේ එක තියෙනවා හෙලි කරලා අපි යනවනම් අඩුයි අපි දන්නවා වැරද්දක් වෙනවනම් කියලා ඉතින් එයා ආය තනිකර රහසිගතව පුද්ගලිකව කාමයට නැමෙනව අඩු වෙනවා. එයා පුළුවන් තරම් සබාවට කියනවා. මට මෙන්න මේ වෙලාවේ මෙතෙන්ද යන්න හිතනවා නේ මාව පරිස්සම් කරපම් බේරපන්. ගියොත් මම දන්නවා ඒකේ මම නායකයා වෙලා මම මේ වැරදි වැඩේ කරනවා. ඒ නිසා කෙසේනම් ඔහු කාමයට නැමීදි කියලා. උපදින් විදිත්වා සංඝෝති ලෝකේ. උපදි කියලා කියන්නේ ආශය අංශය වගේ දේවල් කාය විවේක, චිත්ත විවේක, උපදි විවේක කියලා එකක් තියෙනවානේ. අපිට උපදි විවේක නැහැ. අපි කාය විවේක කරනවා. දක්ෂ වෙලා නීවරණ ටික යම් වෙලාවක යටපත් වුණොත් චිත්ත විවේකේ ලැබෙනවා. උපදි විවේකේ යටි හිතේ තියෙනවා ඔය කාට කොහම වුණත් මට මෙන්න මේක සාක්ෂාත් කරගන්න ඕනේ කියලා අපි හිත යට මොකද්ද අර නාගමාණික්යක් හංගන ඉන්නා වගේ හැම කෙනාටම පුද්ගලික රහසිගතයි තියෙනවා. ඒ තියෙන තාක්කල් මිනිහා රහස විඳවනවා. ඔක්කොමලා භාවනා කරාට මට ඉසල භාවනා කරන්න මට විපස්සනා කරන්න මට රහත් වෙන්න ඕනේ. මට ධ්‍යාන ලබන්න ඕන කියලා මොකද්දෝ කෑල්ලක් අල්ලගෙන තියා ඉන්නවා. ඒ උපදී විවේකේ ලබන්න බැරි මමයා ඉන්නකම්. මම නම් මේ rahat වෙලා ජීුණු වෙලා පින්දහම් කරගන්න හදනවනම් ඒ ඒ ඒ මමයා කියන ඒ බින්ගේ තුල තමයි මගේ කියන බින්ගේ තුල තමයි මගේ ආත්මය කියන බින්ගේ තුල තමයි උපදිතේ. ඉතින් ඒක අපි භාවනා කරන තාක්කල් මමයා ඉන්නවනේ. ඊය කමඨාන් සුද්ධ කරන්න පුළුවන් තරම් උත්සාහ කරා ඒ මොකද කීවෙනේ කියලා තිබුණා ස්වාමීන් වහන්සේ සක්මන් කරනකොට ඉස්සලනම් වැලි පෑගිලා වම දකුණ ඔසෝන යන තබන තියලා අන්තිමට ඔක්කොම නිබේම සිද්ධ වෙන්න වාගේ නිකන් සක්මන ඉබේ සිද්ධ වෙන්න වාගේ වෙනවයි කිය. ඊට පස්සේ මේක ඕටෝ පයිලට්ින් තමයි. වයින් කර බොනිකගේ යාකොරට යනවා මෙයා කොන්ට යනවා. gediya පිටින් ඇවිදිනවා මිසක්කා. මේක වමද දකුණද ඔසෝනවද යවනවත් තමනවද මොකුත් නැහැ. ඒක පහු කළා තමයි තෙන්දේ ඥාන මං කිව්වා එතනින් එහාට තමයි භාවනාව සිද්ධ වෙන්නේ. ආශ්වාස ප්‍රශ්වාස කරනකොට අපි බොහොම අමාරුවෙන් ගුරුසු හුස්ම ගන්නවා හෙලනවා දැකලා ඊට පස්සේ යම් මට්ටමකට ආශ්වාස ප්‍රශ්වාස දෙක තරාජයක වගේ පැද්දි පැද්දි තියන්න ගිහිල්ලා මේ දෙක සංසිඳිලා වෙලාවකට තරාදියේ බර දැනෙන්නේ නැහැ හුස්ම ගන්නව නැද්ද දන්නේ නැහැ හුස්මත් අඩුයි ගන්නවා නොදැනී යනවා වගේ. අන්න එතනින් යාට භාවනාව සිද්ධ වෙනවා. මොකද මම නෙවෙයිනේ කරන්නේ. ඒක කරපු පුරුද්දට යනවා. නරක දේවලුත් යන්නේ හැබැයිල තමයි. දැන් මේ හොඳ දෙයක් යනවා. ඇවිදින්න පටන් අරගත්තා තල්ලුවක් දැම්මා. දැන් ඔහේ ඇවිදිනවා. පිටේ ඉන්න කෙනාට පේනවා මේ අංශය දැන් මේ සක්මණේ පිටුපුදුම නිකන් හුලඟක් යනවා වගේ තමයි යන්නේ. ආශ්‍රද ප්‍රසවාසෙත් නැත්නම් බිම්බි මැකිලීමත් ඒක සිද්ධ වෙනවා. අයිට හොඳට කිරිබීලා නාවලා නිදාගත්ත දරුවෙක් හුස්ම ගන්න හැටි බලන්නකෝ. හරිම සුන්දරයි. ඒ එමීට උඩ බල්ලයට යනවා බඩ හුස්ම ගන්නවා ළමයට තේරෙන්නේත් නැහැ. කපෝ උස්පාත් වෙන එක හරි సౌందర్యාත්මක වෙනවා. හුඟක් මව්වරු ඒ නිදාගෙන ඉන්න දරුවෝ දිහා බලන් ඉන්නවා. හරිම නිකම් පිළිමයක් තිබ්බා වගේ. සමහරට හිංචේ පුංචිට hina වෙනවා. අඬනවා, මූණ ඇද කරනවා. හැබැයි එයා එකක්වත් කරන්නේ නැහැ. තන්නේ කර භාවනාවක් කරනවා. ඒතර අම්මත් ඉන්නේ සමවැදිලා මගේම මස්නේ, මගේම දරුවනේ. තාත්තරත් ඒක වෙනවා. බලාගෙන ඉන්න පුළුවන්. ඒ දරුවා මොනවාක්වත් දෙන්නේ යමක් කරලා නෙවෙයි. කුසලතාවයකින් නෙවෙයි. පිනකින් නෙවෙයි යමක් නොකර සිටීම. ඉතින් ඒකට භාවනා කරනකොට එහෙම විවේක වුණා නම් ඒ චිත්ත විවේකයට එහා ගිය එකක්. ඒ දේ විඳින කෙනෙක් නැහැ. ඒ දේ කියන්න වචන නැහැ. ඒ දේ සීමාවකුත් නැහැ. ඉතින් ඒක මේ භාවනා නොකරන අය ගාවත් තියෙනවා. භාවනා කළා ගත්ත එක නෙමෙයි. අන්න ඒක අනිකුත් කෙලෙසිච්ච චිත්තක්ෂණ වලින් වෙන් කරලා මෙන්න මේ වෙලාවේදී නම් මම මොකුත් කෙරුවේ නෑ. හැබැයි මට මොකද වෙලා තියෙන්නේ. මම මැරිලත් නෑ. මට ඒක නිින්ද ගියයි කියන්නත් අමාරුයි. අසීයෙමුත් නෙමෙයි මම ඉඳලා තියෙන්නේ. මොකද්දෝ 100ක් තිබිලා තියෙනවා. ඉවර වුණාට පස්සේ කියන්න පුළුවන් නොදන්න තැනකට ගිහිලා තියෙනවා. අන්න එතකොට කියන්න පුළුවන් මේ උපදි විවේකයේ කියන එක අපිට උරුමයි. වරින් වර ඇවිල්ලා දොරට තට්ටු කරනවා. අපිට ඒක වෙන් කරලා අඳුර ගන්න බෑ ගිහිනම් ඕදාත වසනානම් පුත්ත සම්බාද සයනම් අමුදරුණන් එක බුදියා ගන්න සුදු අඳින මුදල් පරිහරණය කරන මේ ගිහියන්ට ඔය වගේ දේවල් කොහෙන් වෙන් කරගන්නද අසුචි ගොඩක කිරි තඳුලක් තියන්න බෑනේ කිරි කලයකට අසුචි බින්දුවක් වටනොත් ඇති ජීවිතර කියලා කියන්නේ එහෙම අසුචි කලයක දාපු කිරි ටිකක් වගේ. වැඩි වෙලා තියෙනක නරක වෙලා යනවා. නමුත් අපි ආරණ්‍ය ගත වෙලා, රුක්ක මූල ගත වෙලා, පිණ්ඩපාතික වෙලා, පාංශුකූලික වෙලා ගත කරනකොට මං කියන්නේ ඒක මහා ලොකු සුද්ධියක් දෙනවයි කියලා. ඒක අපි පල්ලෙහා සාකච්ඡා කරන සූත්‍රයේදී බුදුජානක සඳහන් කරන ආරණ්‍ය ගත වුණත්, පිණ්ඩපාතික වුණත්, පාංශුකූලික වුණත්, කට්ට කට්ටොල කට්ට කට්ටචෝලි නපුරු වචන කතා කරන ඡාගයක් නැති වෙන්න පුළුවන්. එහෙම නොවිත් හොඳ වෙන්නත් පුළුවන්. නැත්නම් අරකේ පොඩි අවස්ථාවක් හම් වෙන අපිට මේ අර පිරිසිදු චිත්තක්ෂණ පොඩ්ඩක් වින් කරලා අල්ලගන්න. ඒක ඔය කමඨාන් වාර්තාවක එක්කෙනෙක් ලියපු ගමන් අනික් අයට ලොකු උත්ප්‍රේරණයක් වෙනවා. මේක නම් මා දන්නවනේ අපි ලිව්වේ නැති උනාට මේක මටත් වෙලා තියෙනවනේ කියලා. ඒක මේ ජන්මයෙන් හම්බෙච්ච දායාදයක් අපිට. උපත්යෙන් හම්බෙච්ච දෙයක්. අරයට වැඩිය මට වැඩි ප්‍රවතාවක් ඇති. ඒ ඔක්කොලම තියෙනවා. potential and possibility wise හැකියාව සහ පිනාතින් අපි ඔක්කොම සමානයි. කාටවත් ඒක අඩු වැඩි වෙලා නැහැ. අර මේ පරිසරය ටිකක් ඒක අර ඉස්මතු කරගන්න ලේසි. එහෙම නැත්නම් සාකච්ඡා කරන්න වැඩි. ගෙවල් දරවල සාකච්ඡා කරන්නෙම තිත්ත කුණුහරුප විතරමනේ. අද කාලේ ගෙවල් වල සිද්ධ වෙන දේවල් අද කාලේ දරුවන් ඉදිරිපිට දෙමාපියෝ කරන දේවල් ශිෂ්‍යෝ ඉදිරිපිට ගුරුවරු කරන දේවල් ගුරුවරු ගණන් නොගෙන ශිෂ්‍යෝ කරන දේවල් දෙමාපියෝ ඉන්නවයි කියලා ගණන් නොගෙන ගෝලියෝ කරන දේවල් රට්ටු ඉදිරිපිට රජ්ජුරුවරු කරන කැත වැඩ රජවරු ඉන්දද්දි පොලිසියක් තියෙද්දි මේ මිනිස්සු නීතියට නීති අතටරන කරන වැඩ දිහා බලනකොට උහිට වෙඩි පිරෙන්න දෙයක් නැහැ ඔහෙට වැඩි අපිට කියන්න බෑ මොන රජයක් ආවක් කරයි කියලා. පළවෙනි ලෝකේ රටවල් වලත් ඔහොම තමයි. තුන්වෙනි ලෝකේ රටවල් වලත් ඔහොම තමයි. කෘෂිකාර්මික රටවලත් ඔහොම තමයි. කාර්මික රටවලත් ඔහොම තමයි. වැඩි හිටියම් වැඩි සමාජවලත් එහෙමයි. ළමයි වැඩි සමාජෙත් එහෙමයි. කොහේට වැඩි හොඳ වෙලාවක් අපිට ලැබෙන්නේ ආන්න මේක දැනගෙන අපි මේ අපේ වගේ සමவாய සදහස් ඇති ඇත්තෝ සාකච්ඡා කරනවා කියලා කියන්නේ ඔන්න බුද්ධ ශාසනය දිදුලනවා. බබලනවා. ඒ නිසා අපි උපදින් තේරුම් අරගන්නවා. ඒකට සංඝ කියන වචනේ බුදුහාම සම්බන්ධ කරනවා මේ බැඳීම. උපදි කියලා කියන්නේ තෘෂ්ණාවට තියෙන ආශාව වගේ බැඳීමක්. අපි යට තියාගෙන ඉන්නවා බත්තර කවුන් දෙයියෝ දනි කියෝ වගේ හැම කෙනාටම පුද්ගලික ආශාවක් තියෙනවා. තාම නොසංසිද්ධිත ආශාවක්, ඒ වගේම අරයට වැඩිය මට බින්දී පුළුවන් කියලා වගේ මේ අඟ උස්සන ගතියක් හැම කෙනාගාම තියෙන. ඒක එච්චර දෝෂයක් නෑ. ඒක බලපෑන උපදී වලට. ඒක මේ කාය විවේක චිත්ත විවේක වලට එච්චර ප්‍රශ්නයක් නෑ අපි ඔක්කොම එක කාමරයකට දාලා දොර වහන්න පුළුවන්. ඒත් ඇතුලේ ඉන්න හැම කෙනාටම පු탁 පු탁 කියලා එයාට තියෙන පුද්ගලික දෙයක්. තමයි අර කට්ටිය ගෙලිම කතා කරනවා. අපිට හිතා ගන්න බැරි මේ පිරිස් කෙලින්ම හෙලි කරන වෙලාවක් එනවා. අනේ ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේට මොනවා කියන්න බැරි අපිට මෙන්න මෙහෙමයි වැඩි. ලොකු ශාන්ති ඉන්න කාලේ ඒ එන උපාසකම් ඇවිල්ලා මාත්‍යත් එක්ක කරන දේවල් කියනවා. මහත්තයාට කියනවා එන්න එපයි කියලා ඇතුළට. මහත්තයා එළිය නැත ගන්නවා. කියලා කියන මෙන්න මේ වැඩේ වෙන්නේ ස්වාමීන් වහන්සේ මේ කියන්නේ හුඟක් නපුරු කඩප්පුලි වැඩ නෙවෙයි. ඉතින් ලොකු ශාන්ති කියනවා ඒවා එහෙම අහන්න බෑ අපිට. කාන්තාවක් විතරක් ඉඳගෙන අහන්න බෑ බුදුජානසී කියලා තියෙන වචන හතර පහට වැඩි කතා කරන්න දෙන්න එපයි කියලා. මොකද ඒගොල්ලෝ ඒක අවස්ථාවට අරගන්නවා. ඒ තරණ කර්මතා කර්මන්තනාචාර්යවරුන්ට හරියට ඔයගේ ප්‍රශ්න. පිරිමි කියනකට වැඩිය කාන්තාවන් ඒක පැත්තකින් මේ මිනිස්සුන්ට කියන්න තියෙන ඉතින් කවුන්සලින් හරි නැත්නම් සයිකියාට්‍රික් මේ මේක විතරනේ ඉවර සල්ලි ගෙවන්න එපායි. දැන් මේ ස්වාමීන් වහන්සේට කියන්නේ ඔබ අහිංසකව ටික කාලයක් යනකොට දෙන්නටම අන්‍යෝන්‍ය හැඟීම් පහළ වෙන්න පුළුවන්. වුණොත් මේ ආම්දුරන්ගේ භ්‍රමචාරී ඉවරයි. කෙලින්ම කිව්වොත් එහෙම මම කතා කරන්නේ නැහැ කියලා ගොරකයි කියලා කියනවා. මොකක්ද අපි කියන්නේ අහන්න බැරි. ඒටි කියනවා බුදුහාමුදුරු කියලා තියෙනවා අපිට එහෙම කරන්න එපයි කියලා. කාන්තාවන් එක තනිකර කතා කරන කාන්තාව කොච්චර හිටියත් වැඩක් නැහැ. ඒක පිළිමේ හිටියොත් ඇති. නමුත් ඒ තියෙද්දි අපිට මෙහෙම සාකච්ඡාවක් කරන්න පුළුවන්. මේ සාමාන්‍ය මේ සම්මත ලෝකේ ඒ තුඟ දෙනෙක් කියනවා එහෙම කතා කරන්න බෑ සංසමන පුද්ගලිකව කතා කරන්න ඕන. ටෙලිෆෝන් නම්බර එක දෙන්න බැරිද? ඊමේල් ලියලා එවන්න බැරිද? ඉතින් තමයි ළඟට මම කියනවා ඊමේල් ලියලා එවපන් මම බලන්නේ නැහැ. ඔය කුණු කන්දල් නගර සභාවක ඕනේ කුණු බාල්දියක තියෙන කුණු කන්දල්නේ. ඕකයි මගේ කම්පියුටරේටම දාගන්න ඕන එකමක් නැහනේ. ෆෝන් එක දුන්නත් ගාක් වෙලාට මං කියනවා මට ඔච්චර විස්තර අහගෙන ඉන්න බෑ. කියන දේ කෙටියෙන් කියන්න නැත්නම් ඔය සාකච්ඡා වෙලාවට එන්නේ ඒ කට්ටියට ඒක දඬුවමක් වගේ. ඒගොල්ලන්ට ඕන පුද්ගලිකයි රාජිකයි. ඒක තමයි පෘථක්ජන කියලා කියන්නේ. ඒ මොකද තෘෂ්ණාවට ආශාවක් තියෙනවා. ඒක දක්ෂකමක් විදිහට තිබුණට කත්තකමක්. ඒක අවිද්‍යාව. ඒ නිසා උපදීන් විදිත්තා සංඝෝති ලෝකයේ මේ ලෝකේ බැඳීම කියන්නේ ඔය ඇටි ඇතුළෙන්ම තියෙන උපදියට. මේ මට තියෙන මේ පුද්ගලිකයි රහසිගතයි කියන එකට. හෙලි කරගන්න බැරි ගතිය. ඒක ආරසා කරන එක මගේ පුද්ගලිකත්වෙ. මගේ ජීවිතේ ඇඟිලි ගහන්න එන්න එපයි කියලා අපි වයසට යනකොට නම් ඉතින් ඇඟිලි ගහන්න නැත්තනක් නෑ ජීවිතේ. වයසනේ තරුණ වයසේ ඉන්නකොට ඒක විශාල බැරියර් එකක් කරගන්නවා. තස්සේව ජන්තු විනේය සික්ඛං මේ බව දැනගෙන දක්ෂයා ශික්ෂණය කරනවා කාය විවේක චිත්ත විවේක නෙවෙයි උපති විවේක. එතන සීල ශික්ෂා සමාධි ශික්ෂා නෙවෙයි ප්‍රඥා ශික්ෂාව. ඒකට යනකොට අනිත් වලගොඩලි පිරිලා <coughs> සීමා බන්ධන අයින් වෙලා අමුතුම තටු වෙන්න පටන් අරගන්නවා. එයාට තේරෙන්න පටන් ගන්නවා මේ ලෝකේ මේ පුංචි තුප්පහයි පුංචි ලාමක කාමාශාවට යට වෙලා අනේ කඹුරන කැඹිරිල්ල. නෑ මට මේ කාමාශාව තියෙනවයි කියලා සීල සමාධියෙන් ශික්ෂණය වෙලා විපස්සනාදී හෙලි කරනකොට ඒක අමුතුම සාහිත්‍යයක්. ඒකට ශුන්‍යතා පරිසංයුක්ත දේශනා කියනවා. නිබ්බාන පරිසංයුක්ත දේශනයි කියලා කියනවා. එහෙම නැත්නම් ලෝක ආගම් වල බලනකොට තන්ත්‍ර විද්‍යාව කියලා කියනවා. ඒවයිද ඔය සාමාන්‍යව නෑ මේ මේකයි මේ මිනිස් හිතේ හැටි කියලා කියනවා. එහෙම නැත්නම් ශුන්‍යතා පරිසංයුත්ත දේශනාවල ඔය කියන බයලජ්ජා පැත්තක දාලා තියෙන දේ සාකච්ඡා කරනවා. බටහිර ලෝකයේ ඒක මේ සයිකියාට්‍රිස්ට් වලට දාලා සාකච්ඡා කරනවා. ලිංගිකත්වය ගැන සාකච්ඡා කරනවා, සූරාකෑම පිළිබඳව සාකච්ඡා කරනවා, තමන්ට තමන් දික්ටීම ගැන සාකච්ඡා කරනවා, අනුන්ට තමන් දුක් දෙන එක සාකච්ඡා කරනවා. ඒව සාකච්ඡා කරන්න ගියාම ඒක රජයේටම සීමා වෙලා නැහැ. ඕන කෙනෙකුට කරන්න පුළුවන්. ඉතින් දැන් ඉන්න තරුණ පිරිස් වලට ඒ වගේ දොර විවුත් වෙලා තියෙන ඉතින් නාකි කට්ටි ගන්න හරි කනගාටු. ගන්න පුකකුත් නැහැ. හිතෙන්ද නිකම්ම නිකම් මැරලා යනවා. ඉතින් ඇවිල්ලා මේ වගේ ටිකක් ඇහුවට පස්සේ තවත් අප්සෙට් වෙනවා රැයට නිින්ද යන්නේ නැහැ. ඇයි අප්පා අපිට තාන්නේ අපි පොරවල් කියලානේ බලන්නේ ගියාම මේ පොඩි ළමයි ඔක්කොම දන්නවා. ඉතින් ඒ නිසා අපි විවෘත වෙමු. අපි මාරයට එනකොට කිව්ව උඹ මාරයා තණ්හා වෙනකොට කිව්ව මේ තණ්හා ඔකට ආශ කරන්න ඕනේ නැහැ. උඹ අල ගාගෙනම තමයි එන්නේ. ඕකට අය උඹට ලාටු උලන්න දෙයක් නැහැ. ඒ වගේම තව කෙනෙක් එක්ක අපි සාකච්ඡා කරනවා. පුළුවන් තරම් අපි අපි සාකච්ඡා කරන භ්‍රමචාරීගත කරනවත් එක්ක අනික් ගොල්ලත් එක්ක යන්න සෑහෙන කල් දිනු වෙන්න ඕන. ඉතින් දවසේ මම හිතන පැයක් මම කතා කරලා තියෙනවා. ඒ නිසා මෙතනින් સમાપ્ત කරනවා. අපි පුරුදු පරිදි පොඩි සාකච්ඡාවකට දැන් එකතු වෙනවා. ධර්මදේශනාවේ સમાප්තිය මෙතනින් නිමාව මෙතනින් සඳහන් කරනවා. ශීල දනාකර තෙරුවන් සරණ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.